හොඳයි ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 74 වෙනි අපේ නිස්සරණවනේ භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ආරම්භ කරන්න කලින් මම කැමති දැනගන්න ඉස්සල්ලාම වතාවට ආපු කී දෙනෙක් ඉන්නවද කියලා මේ වැඩමුළුවේ. ඔය කියන හුඟ දෙනෙක් අලුතෙන් ආ ඉන්නේ. ඒකට ඒගොල්ලන් විශේෂ මේ අලුත අප ගැන හිත යොදලා කතා කරනවා නම් ඒගොල්ලොන්ට මේ වෙලාවට වෙනකොට භාවනා කමඨාන් පිළිබඳව බණ අහන්න ලැබිලා තියෙනවා. සීල් සමාදන් වෙන්න වෙලා තියෙනවා. කාලසටහන නැත්නම් මේ දිනචරියාව මොකක්ද කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ කාට හරි ගැටලු තනක් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් කරුණා කළා මේ ධර්ම සාකච්ඡා වෙලාදී එක පිරිසුදු කරගන්න. මොකද එහෙම නැත්නම් ඉස්සරහට තවත් 2 3 4 5 යනකොට අර මූලික කරුණු දන්නේ නැතිකම නිසා වෙහෙසටපත් වෙනවා. ඒක නිසා අදම නෙවෙයි හිතානින්දා වුණත් ඒ කමඨාන් සුද්ධ කරන කමඨාන් ධර්මදේශනාවේ තියෙන අඩුපාඩු තේරෙන තියමක් තියෙනවා මේක අවස්ථාවක් කරගන්න. ඒ වගේම මෙහි තියෙන නීති පද්ධතිය දිනචරියාව පිළිබඳව තේරෙන තියමක් තියෙනවා කායින්වත් අහන්න යන්න එපා. එතකොට වෙන්නේ අනවශ්‍ය කාලේ නැත්නම් කතා වැඩි වීමක් මේ ධර්ම සාකච්ඡාට යොමු කරන්න. ඒ වගේම Taman රකින්න සීල්පදාට සම්බන්ධයෙන් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒකත් ධර්ම සාකච්ඡාවේදී මතක් කරන මිසක් තනිකර විඳවන්න යන්නත් එපා වෙන කෙනෙක්ගෙන් අහන්න යන්නත් එපා ඊට අමතරව තමයි අපි අපේ මේ භාවනාවේදී මතුවෙන ප්‍රශ්න ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ප්‍රශ්න අපි ධර්ම සාකච්ඡාවට යොමු කරගන්නේ. ඉතින් මේ මතක් කිරීමත් එක්කම අපි ධර්ම සාකච්ඡාවට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට බහින්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. ඒ ලිඛිත ප්‍රශ්න සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් සභාවේ මේ වෙලාවේ මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඒ සභාවේ ආය සඳහා වෙන් කළ තියෙන මයික්‍රොෆෝන් එකක් තියෙනවා කතා කරන්න කවුරු හරි කතා කරන්න අවශ්‍ය නම් අපිට ඉඟියක් කරොත් එතකොට මේ මයික් එකේ දෙන්න පුළුවන්. ඒකට කතා කිරීමෙන් මේ සියලුම තොරතුරු වාර්තාගත වීම ඔහොතට ප්‍රසිද්ධව සිද්ධ වෙනවා. ඒකට කරන අනුග්‍රහයක් වශයෙන් ඉල්ලීමක් කරනවා. කාට හරි අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා මේ මයික් එක පාවිච්චි කරන්න කියලා. ඒ මතක් කිරීමෙන් පස්සේ අපි රජි මහත්තයාගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේ ආනාපාන සති භාවනාව නාසය අග බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සිත පිහිටවන විටම හුස්ම රැල්ල සංසිඳී යනවා. ඒත් ආශ්වාසයේ ආශ්වාසය ආශ්වාස වශයෙන්ද ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ වශයෙන්ද තිබෙන බව වැටහෙනවා. මෙසේ හුස්ම රැල්ල පිළිබඳව සිහියෙන් බලා සිටින විට සිතවිලි පැමිණෙනවා. එම සිතවිලි රාග, ద్వේෂ හා මෝහ වශයෙන්ද වැටහෙනවා. මේ අවස්ථාවවලදීත් හුස්ම සංසිඳී ගිහින් තවද හිස ඇතුලෙන් ඉහළට ඇදී යන ලෙසක්ද දැනෙනවා. මාගෙන අනුකම්පාවෙන් උපදෙස් ලබා ලැබේවා. නෑ මේකේ උපදේශයේ මොකද්ද කොයි අතරද කියලා ඉල්ලීමක් නෑ. එහෙනම් මෙතන හිතන්න තියෙන මෙතන සැකයක් තියෙන වගේ කියන එක තමයි කියවෙන්නේ. නමුත් එහෙම ප්‍රශ්නේ ලියුකිතව නෑ. ඒ නිසා මෙන්න මෙහෙම කාටත් වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. මේ වගේ භාවනා කරගෙන යනකොට තමයි දන්නවනේ මේක භාවනාවෙන් ආපු එකක් කියලා නැත්නම් ප්‍රතිපදාව නිසා ආපු එකක් කියලා. මෙතෙන් එන හැටි ක්‍රමයෙන් ඉතින් හැටි දන්නවනම් සැකනම් පමනක් මූල කර්මස්ථානයේ ඉස්සර කරගන්න මෙනෙහි කිරීම ඉස්සර කරගන්න ඒ ආසස් ප්‍රසවාසයේ බලන්න. නැත්නම් ආසස් ප්‍රසවාසයේ පේන තාක්කල් සම්බන්ධය තියෙන තාක්කල් පැටලිලා නැති බව තේරුම් ගන්න. සැකයක් නැත්තම් ඔය ඉන හැම එකක්ම භාවනා ප්‍රතිඵල බාධා කරන්නේ නැතුව යන්න දෙන්න නැත්නම් සැකගිරීම තමයි උතන් දින ප්‍රධාන බාධාව. ඒ සැක කරන්නේ මොකක්වත් නිසා නෙමෙයි තමන්ගේ ජීවිතේ තියෙන ආසාව නිසා, ශාරීරික තියෙන ආසාව නිසා. දැන් වාඩි වෙනකොටම කය ජීවිත දෙක තුනුරන්න පූජා කරලා වාඩි වෙන්න වාඩි වෙලා එන ඕන දෙකට යන්න වෙනවා. නැවතත් මං කියන සැකනම් විතරක් ආනපාඩ බලන්න සැකනම් විතරක් මෙනෙහි කරන්න සැකනම් විතරක් තෙපර බාන්න සැකනම් විතරක් පස බලන්න. දැන් ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. සක්මනේදී මුලින්ම දකුණු පාදය වම් පාදයේ එසවීමට අවධානය දී ටික වේලාවකට පසුව හුස්ම රැල්ලට අවධානය දීම සක්මන් භාවනාවට බාධාවත්ද? ඒ වැරදි ක්‍රමවේදයක්ද? දෙන්න යන්න එපා. එනවනම් විරුද්ධ වෙන්නත් එපා. තමන් සක්මන් කරනකොට බලන්න පය පොළවේ ගැටෙන එක තමයි අරමුණු කරන්න ඕනේ ප්‍රධාන කර්මස්ථානෙ වෙන්න ඕනේ ඒ කියන්නේ කොහොමද ශරීරයේ තියෙන සැහැල්ලු ගති, බේසිත වෙන ගති, හුස්ම වැටෙන ගති කොයි එකාවත් ඒකක්වත් ඉස්සර කරන්න යන්න එපා වෙච්ච ගමන් අපි අනවශ්‍ය චේතනා පාල කිරීමක් වෙනවා එනවනම් ආපුදාවයි නමුත් රජ කරවන්න යන්න එපා ආසන පරවන්න යන්න එපා එන දේ ආපුදින් Tamanට අවශ්‍ය නම් සැකනම් මූල කර්මත්තාන විතරයි හිත දාන්න. මූල කර්මත්තාන වෙන්නේ පය පොළවේ වදින එක සක්මනේදී. එහෙම නැතුව අහල පහල තියෙනවා දාගන්න එපා මල්ලේ. දාගත්තොත් අර මූල කර්මත්තාන නොසලකා හැරියා වෙනවා. අනදර කරා වෙනවා. එතකොට භාවනාව දෙකට දෙතෑවර වෙනවා. එකේ එල්ලේ සරලව යන්න නම් මූල කර්මස්ථාන දිගේ මේ යන වෙන මොන දේ ආවත් ඒක නෙවෙයි මේ කතා කරන්නේ එන දේවල් ඉස්සරහ කරගන්න යන්න එපා. රජ කරවන්න යන්න එපා. කෙරුවොත් තමයි කරදරේ තමන් මේ වග වෙන්න ඕනේ. එන දේ ආපු දවයි මොනවාක්වත් පණවන්න යන්නේ නැතුව මූල කර්මස්ථානයේම ඉස්සර කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. නමෝ බුද්ධාය ගරු ස්වාමින් වහන්සේගේ නමස්කාරයි ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කළා. සල්ප වේලාවක් සක්මන් කරගෙන යන අවස්ථාවේ මට දැනුණ දේ තමයි මම හිටගෙන හිටියා ඊළඟට දකුණු කකුල එසෙව්වා ගෙන ගියා තැබුවා වම් කකුලේ සෙව්වා, ගෙන ගියා, තැබුවා. ටික වේලාවක් මට දැනුණ දේ තමයි දකුණු කකුල විලුඹුවෙන් එසවි විලුඹුවෙන්ම තැබූ බව. ඒ සමග මට දැනුණා වම් කකුල විලුඹුවෙන් එසවි විලුඹුවෙන් තැබූ බව. ඒ වෙලාවෙම මට දැනුණා කොටස් තුනකට බෙදී තිබූ බව. පටවි මත පටවි තැබූ බව එය හරිද වැරදිද 1 2 3 මේ ආකාරයෙන් දැනුණා. ඔය කොටස් තුනක් කියලා දෙනවා 1 2 3 කිව්වා ඒක එකක්වත් වර්ගීකරණය වෙලා නැහැ ඒ නිසා හරියටම ප්‍රශ්නේ යොමුමක් දෙන්නේ නැහැ කෙසේ නමුත් Tamanට භාවනා කරගෙන කරගෙන යනකොට පොළවේ පය ගැනීම විලුඹෙන් පටන් අරගෙන යනවද විලුඹම කරනවද නැත්නම් හැමතැනම පැතිරෙන ආදි වශයෙන් තොරතුරු වැඩියෙන් ලැබෙනවා නම් උත්සන්න වාසන්නව ලැබෙනවා නම් භාවනා හරි එහෙම නැතුව අර වගේ එක එක තැන් වලට යනවා නම් තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ ඒක නිසා හොඳට බලන්න ඒ විස්තර වැඩියෙන් පේන එක කරදරයකට ගන්න එපා. ඒ වගේම ඒකට මුල් තැන දෙන්න යන්නත් එපා. ඒ විස්තර පේන්නේ හරියට එකලස එනකොට. ඉතින් ඒක නිසා දිගටම සක්මනේ හිත යෙදෙනවා නම් අනිවාර්යයෙන් වැඩි තොරතුරු ටිකක් එන්න පටන් ගන්නවා. ඒ වැඩි තොරතුරු නෙවෙයි වැදගත් වෙන්නේ මේක අඛණ්ඩව දිගටම කරගෙන යන්නේ කවදා හරි ගිහිල්ලා ගිහිල්ලා කිසිම ආයාසකින් තොරව සක්මන සක්මන වශයෙන් සිද්ධ වෙන වෙලාවට තමයි භාවනා හොඳටම සිද්ධ වෙන්නේ. ඉතින් යන්නේ ඉස්සෙල්ලා තමයි තොරතුරු පේන්නේ. තොරතුරු පේනකොට අපිට තියෙන විශ්වාසයක් සතියේ එළඹ සිටිනවා. මගේ හිත කල්පනාවකක් හීනකවත් මුලාවකවත් නෙවෙයි තියෙන කෙනෙක් දැනෙන. ඊට පස්සේ ඉබේම සක්මන් වෙනකොට තමයි භාවනා හොඳට සිද්ධ වෙන්නේ. ඒකට මේ සූදානමක් මේ පේන්න තියෙන්නේ. එතකොට ඒකක්වත් විස්තර ඉස්සර කරගන්න යන්න ඉස්සර කරගන්න යන්න එපා. අඛණ්ඩව භාවනාව සක්මන කෙරෙන්න අරින්න මේ සැක කිරීම තමයි ගොඩක් වෙලාට බාධා වෙන්නේ. මේක හරිද වැරදිද ඉස්සරහට පස්සට කියලා හිතන සැකේ බාධා වෙනවා. මම මේ කතා කරන්නේ අන්නේ බාධා නැතුව නිසක භාවය ඇති කර ගැනීම සඳහායි. ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේ යෙදීමේදී විනාඩි 15ක් 20කට පසුව නිදිමතක් දැනෙන විට සක්මන් භාවනාවට යොමු වීම සුදුසුද? නැතහොත් පැයක පමණ කාලයක් පරයන්ක භාවනාවේ යෙදීමේදී වැඩි කාලයක් සිත පිහිටවනවාට වඩා නිදිමත සමග සටන් කිරීමට සිදුවේ. ඔය නිදිමත එක සැරේ ඉන්නේ විනාඩි 15කින් වගේ වෙනවනම් ඒතර අසාධාරණයකුත් නෑ. ඒ වෙනකොට ඒ නිදිමතට ලං වෙනකොට හෝ නිදිමතට කර්ණු සැලසෙනකොට තමන්ගේ හිත කොච්චරක් මූල කර්මස්ථානෙත් එක්කද තියෙන්නේ. එහෙම නැත්නම් ඒ නිදිමතට කිට්ටු වෙලා හෝ නිදිමතෙන් නැගිටිනකොට මූල කර්මත්තෙන් පිට වල්මත් වෙලාද කියන එකයි දැනගන්න ඕනේ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ නිදිමතක් එන බවත් ලෑස්ති වෙලා ගිහිල්ලා ඒ නිදිමත එන්න එන්නේ මූල කර්මත්තනේ මෙනෙහි නොකරනවා නම් පමණයි. නිසා ළඟ ළඟ මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න සක් පරියන්කේ ඉන්නවනම් ආස්වාසේ වශයෙන් ආස්වාසේ ප්‍රසවාසයේ ප්‍රසවාසයේ නිදිමත එනකොට ආස්වාසේ දෙසරකට මෙනෙහි කරන්න ඇතුල් වෙන ඇතුල් වෙන නැත්නම් ගන්නවා ගන්නවා නැත්නම් ආස්වාසිය ආස්වාසිය කිය. ප්‍රසවාසය දෙසකට මෙනෙහි කරන්න. තවත් වැඩි වෙනවා නම් තුන් සැරයකට මෙනෙහි කරන්න. එහෙම කාල් ගන්නකොට හොද්ද කැටි ගහන්නේ නැහැ. කාල් ගන්න නැතුව තිබ්බොත් තමයි හොද්ද කැටි ගහන්නේ. ඒක නිසා මෙනෙහි කිරීම පොඩ්ඩක් පාවිච්චි කරන්න. ඒ මෙනෙහි කිරීම හරියට යනවා නම් මේක නිින්දක්ද එහෙම නැත්නම් භාවනා ජීවනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පොඩි උපක්‍රමයක් දාලා බලන්න. දාලා නිින්ද කිට්ටු වෙනකොට මූල කර්මස්ථානත් එක්ක තමන්ගේ සම්බන්ධතාවය කොහොමද කියලා බලන්න ගත්තොත් මේක හරහා විනිවිද යන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපිට මේ අවස්ථාවේදී කරන්න තියෙන කාරණාව. තිරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී නොඑක් ඡායාවල් මැවි පෙනෙන අතර නලල ප්‍රදේශයේ රිදීමක් හටගනී. එය භාවනාව වැඩිවීමට බාධාවක් බැවින් ඔබ වහන්සේගෙන් මේ සඳහා උපදේශයක් ගෞරවපූර්වකව අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. බාධාක් වෙනවා දරා ගන්න බැරි නම්. ඒ නිසා සැකයෙන් හෝ ඒක නොවිය යුත්තක් කියන අදහසෙන් වෙන බාධාව පුළුවන් තරම් අයින් කරගන්න ඉහිගක්කම තියෙනවා. නල් එකක්කමක් තියෙනවා. නල් එකක්කම නැතිකොට ආනපානෙ කොහොමද? නල් එකක්කම තියෙනකොට ආනපානෙ කොහොමද කියලා සංසන්දනය කරන්න. එතකොට ඕකේ වෙන්න ඕන දේ වෙනවා. ඒ වගේ භාවනා කරන යනකොට ශබ්ද වලින්, වේදනා වලින්, හිත වලින් කොච්චරදෝ නිකම් පාරේ වාහනයක් කරනකොට මිනිස්සු හරහාට පයින්නවා වගේ එනද අපි පාරේ යනකොට මිනිස්සු හරහට මෙහාට යනවා කොච්චර දුරන් කළා. ඉතින් ඒකට ගමන් නතර කරන්න ඕනේ නැහැ. හප්ප ගන්න තියෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒන වේදනාව හිසේ දැනෙන ගතිය නොදැරිය හැක්කක් නම් අන්න පිළියම් කරනවා. දරන්න පුළුවන් එකක් නම් ඒක භාවනාවෙන් ආපු එකක්ද කියලා බලාගන්න ඒක හරහා ඒක තියෙද්දි ආනාපානේ බලන්න උත්සාහ කළොත් අන්තිමට ඒකත් නොදැන්නෙන ගානකට විනිවිද දකින්න ගානකට යන්න පුළුවන්. එතකොට එහෙම විනිවිද දකින්න ප්‍රමාණය ඔයිට ඔය බරපතල දේවල් නෝ ඉස්සරහට ඉස්සරහට. ඔය පුංචි පුංචි පරිශන දීලා බලන්නේ අර දත් වෙන දරුවෙකුට පොඩි පොඩි දේවල් කවලා කවලා දත් හයි කරන්න හදනවා වගේ. ඉස්සරහට බරපතල දේවල් හපන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ වගේ පුංචි දෙයකට පසුබාන්න නැතුව ඒක හරහා විනිවිදලා මූල කර්මත්තනත් එක්ක ඉන්න පුළුවන් නම් මේක කඩින් පරීක්ෂණයක් වෙනවා. ඒ ඒ දේ කරගන්න බැරි වෙනවා දැරිය නොහැකි ප්‍රමාණයේ ඉසිකක්කමක් නැල්ලේ අමාරුවක් තියෙනවා. ඉතින් එහෙම තියෙනවනම් දැරිය නොහැකි මට්ටමේ එකක් තියෙනවනම් ඒක මේ භාවනා නිසා අපේ කද්ද නැගිටට පස්සෙත් තියෙන එකක්ද කියලා බලන්න. නැගිටට පස්සේ ඒක නැත්තම් අනිවාර්යෙන් භාවනාවෙන් ආපු එකක්. ඒ භාවනාවෙන් ඒව නොදැරියගේ මට්ටමට යන්නේ ඒවා ඇයි එන්නේ කියන ප්‍රශ්නයක් නම් තියෙනවා. නමුත් දරන්න පුළුවන්. අන්නේ විදිහේ හිත සකස් කරන ගියාම ඕක හරහා යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞණී ස්වාමින් වහන්සේ මේ විශ්වයට බුදුවරයෙක් වූ ලෝකේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් වහන්සේ විශ්වයට දායාද කළේ මහා මායා දේවින් වහන්සේය. පෙර ආත්ම භවයේ බෝසතාණන් වහන්සේ සෙමෑනියන් කර්මත තබාගෙන පිහිනීමෙන් මෑණියන් මගේ පුතා බුදු වේවා යනුවෙන් විවරණ ලබා දුන්නාය. දෙමාපියන් දරුවන් කෙරෙහි ඇත්තේ අසීමිත බැඳීමකි. ඒ නිස්සාර බැඳීමක් හෙවත් අසාර බන්ධනයකි. වරික රාහුල කුමරු මෙලොවට ජනිත වූ අවස්ථාවේ බෝසතාණන් වහන්සේද රාහුලෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා යනුවෙන් පවසා තිබේ. මෙසේ දෙමාපියන් අසීමිත ලෙස දරුවන් කෙරේ දක්වන්නා වූ බැඳීම නිවනට බාධාවක් බව දනිමු. එය නිවන පමා කරවන්නක්ද? ඒ බැඳීම ආත්මයෙන් ආත්මයට පවතින්නක්ද? ත්‍රිවන් සරණයි. ඒකේ ඇත්තටම දරුවන් කෙරේ ඇති බැඳීම නේ ගොඩක් දේවල් බැඳීම් තියෙනවා. මේකත් එක බැඳීමක්. ඉතින් ඒක ගොඩාක් අල්ලගත්තොත් ඒක ගොඩක් කරදර කරනවා. ඉතින් ඒක නිසා සිද්ධාර්ථ කුමාරයත් මාමායත් අතර සම්බන්ධතාවයක් තියුණා තමයි. සිද්ධාර්ථ කුමාරයි රාහුල කුමාරය අතර තිබුණේ එහෙම සම්බන්ධයක් නෙමෙයි. මේ කරදරයක් උපන්න කියනවා උප්පත්ති දවසේම ඉතින් ඒ නිසා ඕන විදිහට කරන්න යන්න පුළුවන්. ඔය කොච්චර මේ දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම තිබුණාට දෙමාපියන් අතින් මැරුම් කන දරුවෝ ඉන්නවා. දරුවෝ නිසා මැරුම් කන දෙමාපියෝ ඉන්නවා. ඒ නිසා ඔය අපි දන්න පටුපරාසය තුල ඔහොමද වුණාට අනන්තවත් දෙමාපියෝ දරුවෝ මරනවා. දරුවන් අතින් දෙමාපියෝත් මැරනවා. ඒ නිසා නිකන් පොදු මතයකට යන්න නරකයි. හැම දරුවෙක්මටම දෙමාපියන් සමාන ගානකට බැඳෙනවයි කියලා තමන් එහෙම තියනවා වෙන්න පුළුවන් නමුත් ලෝකෙට ඒක පොදුවේ කියන්න බෑ. තමන්ම වදලා දරුවෝ කන බැලලියෝ ඉන්නේ. බල්ලෝ ඉන්නේ. ඒ වගේම තමන්ම වදලා මරණ දරුවෝ මරණ දෙමව්පියෝ තියෙනවා. ඉතින් ඒක කොහොමද ওই මූල ධර්ම දාන්නේ? නිසා තමන් බැඳිලා තියෙනවා නම් ඒක මතක තියාගන්න එච්චරයි. නමුත් ඒ වගේම අනන්ත අප්‍රමාණ බන්ධන තියෙනවා. ඒකට මරණින් මත්තේ මේ ජීවිතේම කැඹිරිල්ලක් මේ ජීවිතේම ණයක්. මේ තමන්ගේ දරුවෝ විදිහට බැඳෙන්නේ අල්ලුවගේ දරුවෝට බැඳෙන්නේ නැහැ. එතකොටම පේනවනේ මේ ආදරේ ප්‍රේමේ පංගු peerුවක් තියෙනවා කියේ. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ හැම දරුවෙකුටම සමසේ. හැම මිනිසෙකුටම සමසේ. හැම සතෙකුටම සමසේ. හැම ගහකොටම සමසේ වෙනවනම් අර බන්ධනේ කොච්චර පටු කොච්චර තමන්ගෙම සාක්කු පුරව ගන්න තමන්ටම තමන් ප්‍රේම කරන දෙයක්ද කියලා තේරෙයි. පුළුවන් නම් ඇති කරන්න බැඳීමක් සියලු දරුවන් කෙරේ. ඒක බුදුහාමුදුර වගේ කරන දේ. ගොඩනෙක් ඔය මාතා යතනියම් පුත්තන් කිව්වට පස්සේ මේ ඒක මේ Tamange දරුවත් එක්ක තියෙන ප්‍රේමයට ප්‍රේමයේ මෛත්‍රියට උදාහරණයක් වශයෙන් ගන්න කියන බුදුහාමුදුර සඳහන් කරන්නේ සාමාන්‍ය ක්‍රමවලද වදාගත්ත දරුවට මෛත්‍රී නොකර ඉන්න බෑ දෙමාපියන්. බැල්ලිටත් බෑ Tamange දරුවන්ට මෛත්‍රී නොකර ඉන්න. ඒ වගේ සියලු ලෝක සත්‍යය කෙරේ මාතායතා නියම් පුත්තං ආයුසායක පුත්තමන් රැක්කේ ඒවම්පි සබ්බ භූතේසු අපි මේ තමන්ගේ දරුවෝ විතර ප්‍රේම කරෙල්ල මෛත්‍රී කියලා ගන්න හදනවනම් ඒ තමන්ගේ අත ඉඹ ගන්නවගේ වැඩක් ඒක. එහෙම දෙයක් නෙමෙයි ඒවම්පි සබ්බ භූතේසු. සීල සත්‍යයන් කෙරේ කරන්න පුළුවන් නම් මේ බන්ධනෙමුත් වෙන කරදර අඩුයි. විශාල මනසක් ඇතිවෙනවා. ඒක නිසා ඒ බණපදේ පටලවා ගන්න එපා. මේ යන ටික භාවනා කරන්න එනකොට අපි දැනට ඉතින් දරුවෝ එච්චර ආසනම් කොහොම එන්නේ මෙහෙට දැන්. ගෙදර ඉඳගෙන තනින් කිරිපෝපුවා ඉන්න eBay. දැන් ඇවිල්ලා තියෙනවනේ කොහමද? උන් උන් නොකන බිමරෙන්නේ බෝරු. ඒ මිනිස්සු ඉන්නේ අනේ නාකිය මැරෙන්නෙත් නෑ අඳහක වෙන්නෙත් නෑ කියලා. ඔය කට්ටිය ගෙදරින් එනකොට හරි සතුටුයි දරුවෝ. මල වාතනේ ගෙදර ඉනකොට හැම එකටම ඇඟිලි ගහ ගහ අනම් මනම් අර කරපම් මේ කරපම් කියනවා කනගාට වෙනවා ආපහු යන දවසට නා අම්මා යන්තම් නත්තල් කාලේ ඉවරයි එනවා මල හොන්තු ආපහු ගෙදෙට ආපහු වෙලා ඉඳලා කරදර කරනවා කියලා ඒක නම් මම 100 200ක් දාන්න මට හරියට මිනිස්සු ස්තුති කරනවා මේ නාකි ටික මෙහි ගෙනත් යනවා නාකි නාකිච්චෝ මොකද ඒගොල්ලෝ හිතන්නේ ගෙදෙට්ටත් වතයක් වෙන ගම අනේ අපි නැතුව ඉර පායන්නේ නැහැ ගෙදෙට්ට අපි නැතුව වැස්ස වහින්නේ නැහැ ගෙදෙට්ට අපි නැතුව වෙන්නේ නැහැ කියලා හිතන්නේ පිස්සු ඕගොල්ලෝ පැටලා ගියයි කියලා තඹේ එක ලෝකෙ වෙනසක් වෙන්නේ ඒක හැමදාම පුරුදුයේ ඒ වෙලාවට ඉර පායනවා ඒ දරුවා මේට වෙටි ලස්සනට හත් දවසේ දාන දෙලා ජොලිය ජීවත් වෙනවා ඌව නිකන් බොරුවට නිකන් මේ පුම්බ ගන්න යන්නවා හොඳයි ලිඛිත ප්‍රශ්න එච්චරයි අපිට වෙන කාට හරි අවස්ථානුකූලව වෙන ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවතරයි වන්දන නමස්කාර පූර්වක අපේ හාමුදුරනේ මට මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට ආනාපාන සති භාවනාවේදී විවිධ වර්ණ පේන්න පටන් ගන්නවා විවිධ වර්ණ කියන්නේ ඉස්සලා චූටි තිතක් වශයෙන් පෙන්ලා ඊළඟට ආලෝකයේ මුළු පළාත පුරාම ආලෝකමත් වෙනවා ඊළඟට මම මේ ආලෝක පිළිබඳව හිත යොමු කරන්නේ නැතුව මේ ආලෝක වර්ණ අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ආයෙම මම ඉමුල කර්මස්ථානයට මම ගමන් කරනවා. ඒ අතරතුර ගරුතර ස්වාමීන් වහන්සේ මට සමහර වෙලාවට වලාකුළු අතරින් දෙවරු ඇවිල්ලා වන්දනා කරනවා අපේ ඉන්නවා. ඒ අතරේ බිම පොළේ මේ සුදු ඇඳගත් විශාල පිරිසක් වන්දනා කරනවා පේනවා. ඒ අතරේ මම ඒකටත් ප්‍රතික්ෂේප කරනවා. මේ මට කරන වන්දනාවක් නෙවෙයි මේ ධර්මයට කරන වන්දනාවක්. එනිසා මම මේ කරගෙන යන ආනාපාන සති භාවනාවටම මා හිත යොමු කරනවා කියන අදිස්ථානය ඇති කරගෙන යනකොට අර පේන රූප නැති වෙලා යනවා. ස්වාමීන් වහන්සේ ඒක හොඳද නරකද? නෑ දැන් Tamande එක බාධාවක් කරගන්න නැතුව මේ වර්ණ පෙන්නත් අන්ධකාරයක් පෙන්නත් දේවතාවය පෙන්නත් යක්ෂයෝ පෙන්නත් ආනාපානෙත් එක හිත ගලව ගන්න නැත්නම් හොඳයි. මොන දේ වෙන්නලා හෝ ආනාපානේ පාවා දීලා මේ වගේ අස්තර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න ගියොත් හොඳ නැහැ. ඒ නිසා භාවනා කරගෙන යනකොට විවිධ හොල්මන් විවිධ කෝලං විවිධ දේවල් පේනවා. ඒ පේන මොන දේ නිසා හෝ Tamange මූල කර්මස්ථානේ පාවා දුන්නොත් සමහරලාට ඒ වගේ විචිත්‍රකම නිසා පාවා දෙනවා. අනදර කරලා ඉව බලනවා. ඒක හොඳ නැහැ. ඒ දේ හොඳ හෝ නරක, කළු හෝ සුදු හිතපු දෙයක් හෝ වේවා හිතපු දෙයක් වේවා ඔක්කොමත් තියේදී ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. ඒ හරහා දී යටින් ඉන්දර ගෙනියන්නා වාගේ ආනපන්නට අතු කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා කල්ැතුව කියන්න බෑ පිටින්දලා කියන්න බෑ. ඒ දේ දිහාවට තමන් දක්වන ප්‍රතිචාරය තමන් ඒකත් එක්ක වැඩ කරන හැටියෙන් තමයි දක්ෂකම අදක්ෂකම තියෙන්නේ. පේන ලකුණේ නෙවෙයි තියෙන්නේ. ඒ ලකුණු කොයි එක පෙන්වත් මූල කර්මස්ථානේ ආනපාන කරනගෙන ඒක පාවා දෙන්නේ නැතුව දිගට පවත්වන්න දක්ෂ වෙන්න ඕන. ওই පේන විදිහට සෑහෙන දක්ෂකමක් තියෙනවා. හැබැයි මේ පේන දේවල් අනිත්‍ය කියලා ප්‍රතික්ෂේප කරන්න හදන ගතිය එච්චර හොඳ නැහැ. ඒව අප දෙව නැවත නැති ප්‍රතික්ෂේප කරන්න බැහැ. තියෙද්දි ඒව හරහා ඒව විනිවිදගෙන ආනපානෙම ඉස්සරහට කරගන්න පුළුවන් වුණොත් බාධක බාධා නොකර සාධක බවට පත් කරන ඉදිරියට යන කලාව පුරුදු කරන්න. පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒක ගොඩක් දුරදිගට පුහුණු කරන්න පුළුවන් දෙයක්. කරන අවස්ථාව තුළදී සමහර පරයන්කේදී ඉන්න අවස්ථාවේදී සමහර වෙලාවට ආස්වාස් ප්‍රාස්වාසයේ මෙනෙහිවෙන්නේ නැති යන අවස්ථාවල් තියෙනවා. සමහර වෙලාවට එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. මේ පොන්ජිල්ලාවක් වෙන ආස්වාස් ප්‍රාස්වාසයේ එහෙම පැද්දිලා පැද්දිලා නතර වෙලා සැහැණ දුරට ගියාන් පස්සේ මට තද නිදිමතක් වාගෙනවා. ඒ වෙලාවේ මම සතිය තුලදීම ඉන්නේ පසුව මේ ස්වාමීන් වහන්සේ සිසිලුම ශරීරයෙන් නැති වේවා කියලා යනවා. ඒ අවස්ථාවේ ගැස්සෙන අවස්ථාවල් එනවා. විසික්ක වෙන අවස්ථාවල් වගේ එනවා. ඒ වෙනකොටත් පැයක් විතර පහු වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. ඉතින් මට එතනින් එහාට යන්න ටිකක් අමාරුයි. ඒ අවස්ථාවේ මං ටිකක් දාඩිය වගේ දාලා එහෙම ගතියක් තියෙන ස්වාමීන් වහන්සේ මට එතනින් එහාට යන්න ඕවාසෙ සම්බුදාගත වෙන ගෞරවණීය සිටින කිරන් සම්සවන ඔය කියන විදිහට බලනකොට ඒ ආනපානය දැකලා ඒක ඇසුරු කරලා ඒක සංසිඳන අවස්ථාවට බාටපත් වුණාට පස්සේ පොතේ භාෂාවෙන් කියනවනම් රූප ධර්ම පිළිබඳව තමයි අපි මේ ඒ ශේස්ත්‍රය වැඩ කරන්නේ. ඊට පස්සේ කාය පිළිබඳ හැඟීමක් නැති වෙලා ඉදිරියට යනකොට මේ රූප සංඥා රූප අරමුණු රූප නිමිති තියෙද්දි වඩාගෙන ගියේ සතිය රූප අරමුණු නැතුව රූප සංඥා නැතුව නිමිත්තක් නැතුව පවත්වාගෙන යෑමට පුරුදු වෙනවා. ඒ පුරුදු කරන යනකොට ඒකේ අර නොදැනුවත්කම නිසා මෙතෙක් අපි පුහුණු නොකරපු නිසා ඒක පාට කඩා වැටීම් සිද්ධ වෙනවා. ඒක පාට එහාට පැට හෙල්ලිලි සිද්ධ වෙනවා. නමුත් Taman දන්නවනම් මේ කඩා වැටලි හෙල්ලිලි හැප්පිලි වගේ දේවල් වෙදී සතිය තියෙනවායි කියලා. අරමුණක් නැහැ. තීමුණ අරමුණත් රූප කර්මස්ථානයක් නෙවෙයි. නිකන් වේදනාවල් වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්, නැත්නම් නාම කර්මස්ථාන වෙන්න පුළුවන්. ඒ වෙන දේවල් මට වෙනවා, මගේ වුණා, මගේ ආත්මය කියාගන්නතු මෙහෙම දේවල් වෙනවා. ඒ දේවල් මම මාගේ කියාගන්න නැතුව මේ අල්ලපනල්ලාස්සේ සතිය දිගට පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා දන්නවනම් එනත්තයි ඒක ඉස්සරහින් කරගත්තොත් තමන්න තේරෙන පටන් අරගනි. එහෙම ගැස්සිලා අවදි වුණත්, දාඩියක් දැම්මත් බාධා වෙන්නේ මේ මෙතන සතිය කැඩනවා කියලා සැක කරොත් විතරයි. නිසකව ගිහිල්ලා බැලුවොත් පේනවා මේ ඔක්කොම වෙද්දි සතිය තියෙනවා. ඒ නිසා අපේ කටයුත්ත හරි. ඒ කියන්නේ අපි කරගෙන යන වැඩේ හරි. හැබැයි නොසිතූ දේවල් වෙනවා. ඉතින් ඒක නිසා ගැස්සුනොත් එල හැප්පුනොත් අර නැති වෙච්ච ආනපානිය ආයෙමත් වෙනවා. ඒ නිසා සර්වචාන්සේ දේශනා කළ තියෙන යම් වෙලාවක ඒ වගේ කැඳහැලියක්, හැල හැප්පිල්ලක්, අවුල් පාසයක් ආවොත් ඒ අවුල් පාසයේ මැද තියෙන තමයි මුලින් භාවනාවට ගත්ත මූල කර්මස්ථානේ ආයෙ තෝරගන්නේ කියලා. ආයෙ මතු කරගන්නේ කියලා. ආයෙ මුණ දෙන්නේ කියලා. මුණ දීලා අලුතෙන් භාවනා කරන කෙනෙක් වගේ, නවකෙක් වගේ ආයෙත් අර ආනපානට දැම්මොත් අර පළවෙනි පරියන්කේ ඉඳ ගන්නකොට වගේම ආයසරයක් ආනපාන දිගේ ගමනක් පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අර මේ සිද්ධ වෙන්නේ රූප කර්මස්ථානේ ගෙවෙනවා, රූප නිමිත්ත ගෙවෙනවා, රූප ආරම්මණය ගෙවෙනවා. ඒ සතිය කැඩෙන්නේ නෑ නේද කියන විශ්වාසය තියෙනවනම් ඉදිරියට එන්න එන්න හයියක් එන්නේ. සතිය කැඩුනදෝ සැක උපදුනොත් මට මේ සඳහා දිගටම ආනපාන තියෙන්න ඕන කියලා වැරදි උපකල්පනයක හිටියොත් යෝගාවචරය බොරුවලක වැටෙනවා වගේ අනතුරුනා වගේ හැල හැප්පෙනවා. නමුත් ප්‍රකාශ කරන විදිහට පේනවා ඒක එච්චරම අනතුරුදායක විදිහට නෙමෙයි වෙන්නේ මේක දන්නවනේ. නිසා ඉස්සරහට යනකොට යන්න ඕනේ පෙනි පෙනි දැක දැක දවල් එළිය ගිහිල්ලා නොපෙනි මුකුත් නැතුව භාවනාව යන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී තියෙන විශ්වාසය අපිට අනතුරකටපත් කරලා මිස අරන් දෙන්න බෑ මේ ලෝකේ. ඒ අනතුරටපත් වෙද්දී බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ත්‍රිවිධරත්නය කෙරෙහි සද්ධාව තියෙනවනම් මෙයා ඉදිරියට යනවා. සද්ධාව නැති කෙනා හැලහැප්පිලා වටපිට බලන්න ගන්න. ඒ නිසා නිසක්කව ඉදිරියට යන්න මුල් මුල් වෙලාවේ සැක පහළ වෙනවා. ඒකයි ප්‍රශ්න අහන්නේ. ඒක ඇති දෝෂයක් නැහැ. අනිත් දවසේ යන්න ඕනේ. ඒ වගේ නිමිත්තක් කරමුණක් සලකුණක් රූපයක් රූපණ ගතිය මොකුත් නැතුව තිබිලා නැතුණට පස්සෙත් තියෙනකොට ගෙනියනවා වගේ යන්නා වගේ විශ්වාසයෙන් යන්න ගියාම තමන්ට මේ වගේ භාවනා මධ්‍යස්ථානක විතර නෙවෙයි gedaraක භාවනා කරත් වෙන ඉරියවක භාවනා කරත් ඒකෙන් ලැබෙන විශ්වාසය ඇතුළතින් එන විශ්වාසය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක වාසියට හරවගෙන ඉදිරියට යන්න තමයි අදිෂ්ඨාන කරගන්නවා. අවසර ස්වාමීන් මම කාලාන්තර හිසේ PM කියලා භාවනා ක්‍රමවේදයක් කරා. ඒකේ ඒක තුල අවුරුදු කියන්නේ ගොඩක් පොඩි කාලේ ඉඳන් පවුලෙම කට්ටිය එකතු වෙලා කරලා ඒක තුල අර ගොඩ වෙලාවක් කරගෙන යනකොට මේ මුකුන්ම නැති බ්ලැන්ක් තත්යකට වගේ එකක් ඇවිල්ලා මෙන් දැන් පස්සේ දැන් ආනාපාන සතිය කරන්න පටන් ගන්න අවුරුද්දක් විතර වෙලේ. නමුත් අර බ්ලැන්ක් තත්ත්වයට එන්න ටිකක් අමාරුයි. නමුත් දැන් අර ගොඩාක් මට තේරෙනවා ආනාපාන සතිය උස්ම ඉහළට පහළට කියලා දැන් බයක් භාවනා කරොත් පැයම මම ඒක විතරයි හිතලා තියෙන කියලා. අර තත්ත්වයන් වලට ඇවිල්ලා නැහැ. අර PM භාවනා කරද්දී නම් ඇඟපන නැති වෙලා ඒ කියන්නේ හුස්ම ගන්න ගතිය අඩු වෙලා යනවා. එහෙමනම් මේකේ යද්දි තාම මට ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. තව දිගටම කරන්නද ඒ කියන්නේ මේකේ කරන ක්‍රමවේදේ වැරද්දක් තියනවද ස්වාමීන් වහන්සේ? දැන් අපිට තියෙන තව නිරීක්ෂණය කරගන්න යන්නේ TM කරගෙන ගියාම Tamanට විවේක තැනක් ඇඟ කී කරුවෙන තැනකට එනවා. නමුත් දැන් අපි ක්‍රමවේද වෙනස් කරලා TM භාවනාදී ක්‍රමේදී මෙනෙහි කරන්නේ අත්දකින්න අරමුණක් නෙවෙයිනේ. එක්ක මන්තරයක් හරි මොකක් හරි බාහිර දෙයක්නේ. ඉතින් ඒක දිගා ඒක දිගේ ගිහිල්ලා අපිට ගිය මේ தත්වයක් ආනපාන කියන්නේ හොඳටම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකිය එකක් නේ. ඒක හරහා ගිහිල්ලා මෙතෙන්ට යනවද කියන එකයි දෙකනේ අපි දැන් සංසන්දනය කරන්නේ. ඒ වගේම තව උපකල්පනක් තියෙනවා ඉතින් යන්නේ එක හොඳයි කියලා. මේ නිසයි මේ ප්‍රශ්නේ අපිට මතුවේ. ඒක නිසා වෙන ක්‍රමයකට අපිට මේක ඔය ඉදිරිපත් කරපු ක්‍රමී කරන්න පුළුවන්. TM කරලා උදේට කය තැම්පත් වෙන්න ඇරලා ඒකේ ඉන්න ගමන් බලන්න ආශාර ප්‍රසවාසය පේනවද කියලා. එක. TM කරලා යනවා IV බ්ලැන්ක් එකට ගිහලා බලනවා ඒකේ ආනාපානේ අල්ලන්න පුළුවන්ද කියලා. එක දෙක TM කරන්නෙත් නෑ වාඩි වෙලා හොඳට මම දැන් මෙතන ඉන්න තැනට ගිහිල්ලා බලනවා අර TM කරනකොට එන විවේකයේ එතෙන්ටත් එනවද කියලා. මන්ත්‍රේකුත් නෙවෙයි ආනපානෙත් නැතුව. ඉතින් එහෙම ඉන්නකොට ඒක පවත් ගන්න පුළුවන්. බොහෝ වෙලා කිසිම නිමිත්තක් නැතුව කිසිම අරමුණක් නැතුව කිසිම මෙහෙවීමක් නැතුව. ඒතකොට ඒ දෙකයි ඔය දැන් ආනපාන දිකට කරගෙන යන එකයි තුනම එකට දාලා සංසන්දනය කරොත් මේ තුنين වඩාත්ම ලේසි ක්‍රමය වඩාත්ම සක්‍රීය ක්‍රමය තමයි අහුවෙන්න ඉඩ තියෙනවා. අනිත් එක එක පැයක් හරි ඉන්න කාලය පුරා ආස්වාද ප්‍රසවාසත් එක්ක ඉන්න පුළුවන් නම් ඒකත් හරි ලොකු ජයග්‍රහණයක්. يعني වැඩි වේලාවක් ආස්වාද ප්‍රසවාසත් එක්ක ඉන්න පුළුවන් නම් ඉන්න බව Taman දන්නවනම් ඒතර හිත පිට ගිහිල්ලා නැහැ සතිය තිබිලා තියෙනවා. ඒතර එකම ප්‍රශ්න තියෙන්නේ මේ හරහා අර කින බ්ලැන්ක් එකට යා යුතුයි ගියොත් හොඳයි කියන උපකල්පන දෙකක් තියෙනවා. ඒක මං එපයි කියන්නේ නැහැ නෑ කියන්නේ නැහැ. නමුත් ආනපන සිටීම පවා උඟ දෙනකොට කරන්න බෑ. ඒක එච්චර හැමෝටම හම්බ වෙච්චි වාසනාවක් නෙමෙයි. ඒ නිසා ආනාපාන දිගට ඉන්න පුළුවන්කම තියාගෙන යන්න. ඉන්නකොට ආනාපාන මොකද වෙන්නේ? මෙන්න පැය පාය පැය විනාඩි 15 30 45 ආනාපාන එක සම විදියට පවතිනවද ගොරෝසුකම වැඩි වෙනවද අඩු වෙනවද? ආනාපානේ කාලානුරූපව එක දිගට බලාගෙනකොට මොකද ආනාපානට වෙන්නේ කියලා. අන්නේ විදියට මේක දැම්ම විනිශ්චය කරන්න එපා අර කොහොඳයි මේක හොඳයි කියලා. ওই විවිධ පැතිවල මේකට දාලා බලන්න. දාලා බලනකොට කොතනින් අවබෝධ කරත් මොන අරමුණ හර අවබෝධ කරත් ওই චිත්ත tattwa සමානයි. ඒක වැඩ කරන චිත්ත නියාමයකට අනුව. අර පැත්තෙන් ගියත් මේ පැත්තෙන් ගියත් චිත්ත නියාමයක් තියෙන නිසා අනික්‍රම වලටත් දාලා බලන්න. විවේකීව නිකන් විනෝදාංශයක් වශයෙන්. නිකන් වාඩි වෙලා මොනම දෙයකටත් හිත දාන්න නැතුව මම දැන් මෙතන ඉන්නවා කියනකොටත් ඔය කියන විවේකයේ සමාඩ ඉබේම එනවා. ඊට පස්සේ ආනාපානට යන්න පුළුවන්. නැත්නම් TM එකට දාලා විවේක උනාට පස්සේ ඒක ඇතුලේ ආනාපාන තියෙනවද කියලා බලන්න පුළුවන්. එහෙනම් ආනාපානේ කරන ගමන් දිගට ඒකේ කාලානුරූපව ආස්වාද ප්‍රසවාසයට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ගොරෝසු වෙනවද, සියුම් වෙනවද, සමව පවතිනවද කියලා. ඒ ඔක්කොගෙම වෙන්නේ අර කලින් කරපු භාවනාවේ තියෙන වාසිය තමන් වාසිය අත වාසිය තමන් අරගෙන වෙන උපක්‍රමයක වුණොත් එතෙන්ට යන්න පුළුවන්ද කියලා බලන එකයි. අදිසි වෙන්න නරකයි අර කොහොඳයි මේක හොඳයි කියලා. දැන් ළඟ තියෙන අත්දැකීම වාසියට හරව ගන්න එකයි අපි කරන්න හදන්නේ. එතකොට සක්මනේදී සක්මන් භාවනාවේදී මොකද්ද කියන්න තියෙන්නේ? ඔය ඔය කියන සංසන්දනත් එක්ක බලනකොට සක්මන ගැන මොකද හිතෙන්නේ? ටීම් එකේ සක්මන උගන්නන්නේ නැහැ. අදාළ නැහැ. සක්මන් භාවනා ගැන මොකද කියන්නේ? අර සක්මන් කරද්දි තුස්ම රැල්ලට හිත යන එක ගැන මම ලිව්වේ ප්‍රශ්නේ. දැන් මම ගොඩක් ඒ කියන්නේ සක්මන් කරද්දී තනිකරම හුස්ම රැල්ල එන තත්ත්වෙට ඒ කියන්නේ මුලින්ම වම දකුණ කියලා පාදයේ එසෙනින්. දැන් ඕනම සිතුවිල්ලක් ආවොත් වම දකුණ ඒ කියන්නේ සිතුවිල්ල එන ඊළඟ තත්පරයෙන් මම හිතනවා නෑ මම වම් කකුල ඕම් ගත්ත දකුණු කකුල තිබ්බයි. දැන් එහෙම මම සක්මන් කරන්න පටන් ගත්තේ දැන් ඊටාම ඈතකදී. මම ඉතින් වැඩිම කාලයක් කරේ දැන් මෙහෙ ඇවිල්ලා උඩ වැලිමාළුවේ කරනකොට අද උදේ කරනකොට එහෙම එකපාරට අර මේ හුස්ම රැල්ලට හිත යන්න ගත්තා. හිත ගියාට කමන්නේ. ඒක ඉස්සර කරගන්න එපා. ඒක ඉස්සර උනාට කමකුත් නැහැ. ඉස්සර කරගන්න එපා. අපි අපි ඉස්සර කරගන්න දේ විනිශ්චයයිනේ. පය පොළවේ තියෙන එකනේ. ඒකට ආනාපානියවත් කරන්නේ ඉස්සර උනත් කමන්නේ. ඒක ආවොත් එයා ඉස්සර උනොත් කරගන්න හරිනේ. ප්‍රතික්ෂේප කරන්නත් එපා. හැබැයි ඒක ඉස්සරහින් තියාගන්න යන්න එපා. මම දන්නේ එහෙම කියනකොට තේරෙනවද කියලා උනාට කමන්නේ කරන්න එපා. එතකොට තමයි තේරෙන පටන් ගන්නකනි මොන දේ කෙරුවත් අපි පොළොව පය තබන එක තමයි සක්මනේදී කරන්නේ. එතකොට ওই බ්ලැන්ක් එකක් එන්න පුළුවන්. ආනාපානෙත් එන්න පුළුවන්. සද්දත් එන්න පුළුවන්. හිතවිලිත් එන්න පුළුවන්. ඒ එනේන දේ ඇවිල්ලා යන දේවල් සක්මනේ ඉන්න තාකල් මේ පොළොවේ පය තියෙන එක තමයි මම ඉස්සරහින් තියානින්නේ කියන නිවැරදි භාවය, නිසක භාවය, निराවුල් භාවය. හිතේ තියෙනවා නම් සක්මනේ ඔය අර කය අර විවේකතන්ට යන එකට පරියන්කේදී කය විවේකයට යන තැන ලොකු ගැම්මක් තියෙනවා සක්මන හොඳට සිද්ධ කළ පටන් ගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන ඉස්සලා පටන්ගෙන සක්මන් කරනකොට දකුණ තියෙනකොට දකුණ තියෙන විදිහයි අර විලුඹෙන් තියෙනවයි ඊළඟට ක්‍රමයෙන් ඉස්සරහට තද වෙනවා එහෙම දානවා දකුණ තද වෙනවත් එක්කම වම ඉස්සෙනවා ඒ විදිහට දැනෙමින් දිගටම පැයක් විතර මේ කරන අතරේ දැන් එතකොට පොළොවට වැදෙනකොට මේ පටවි කියන එක අඳුරා ගන්නවා එතකොට ශරීරය තුලත් පටවි දැන් පොළොවේ තියෙන පටවි ඒත් එක්කම අර උෂ්ණත්වය රස්ලිය දැනකොට සීතල ඒ විදිහට මම අර ටයිල් එකේයි මේ කාපට් එකේ දෙක අතර යනකොට ටයිල් ඒ දෙකේ වෙනස කකුලට දැනෙනවා. ඒක කරලා පැයකින් විතර පරියන්කයට වාඩි වුණාම එක පාටම මුළු ඇඟ ඇතුලෙම නලියනවා, චංචල වෙනවා. එහෙට මෙහෙට යනවා. ඒත් එක්කම අර වායෝ ධාතුව ගමන් කරනවා කියලා ඒක දැනීමක් තියෙන්නේ. එහාට මෙහාට ඒත් එක්කම නිකන් කරකවලා විසිවෙන්න වගේත් යනවා. නිකන් ඇතුලේ කැරකෙනවා වගේ ඒත් එක්කම ඔළුවේ නිකන් මේ වම් පැත්තේ නිකන් එතන නලියනවා වගේ දැනෙනවා. අර ඇතුලේ මේ නිකන් මේ කකුල ඇඟිලි දක්වාම මේ චංචල ගතිය දැනෙන්න ගන්නවා. ඉතින් ඒක කළාම එහෙමම මේ දාඩියක් වගේ එක පාටම දානකොට දාඩියත් එක්ක අර අර තේජෝ ධාතුව නේද කියන එක හිතට එනවා. ඒත් එක්කම සිසිල් වේගෙන යනකොට මේ තේජෝ ධාතුවේම ස්වરૂපයේ නේද මේ උෂ්ණත්වය සිසිල කියලා දැනෙනවා. ඒක කරලා දැන් සමහරට භාවනාවෙන් පස්සේ ඇඟේ ටිකක් වෙලා දැනෙනවා අර නලියන ගතිය. මේක මේ මම වැරදවා කරන දෙයක්ද නැත්නම් ඒක භාවනා ක්‍රමයේමද කියලා දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැනෙන වැටෙන එහෙම නැත්නම් Taman වෙත පැමිණෙන දෙයක කිසිම වැරද්දක් ලෝකේ නැහැ. අපි මේ අල්ලන්න යන දේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා දන්නා ලියනවා දැනුණාත්, සෑල්ලුවක් දැනුණාත් උණුසුමක් දැන දෙක Taman ප්‍රාර්ථනා කළාත් එකක් නෙවෙයිනේ. ඉබේ සිදුවෙන ඉබේ සිදුවෙන කිසිම දෙයක් මේ ලෝකේ වැරද්දක් නැහැ. අපි මේක එක තෝරලා ඔළුවේ දාගත්තට පස්සේ එතෙන්ඩයි වග වෙන්නේ. සීලයේ තියෙන්නේ අපි අල්ලන්න හදන දේවල් වල. එන දේවල් නම් කිසිම පෙරද්දක් නැහැ. දෙක හොඳට සක්මන සිද්ධ වුණා නම් ඉඳගත්තර පස්සේ වෙන කිසිම අරමුණක් නැහැ. මම මැරිච්ච නැති බවට මට නිින්ද කියලා නැති බවට මට ක්ලාන්ත වෙලා නැති බවට කම්පන චංචල හොඳටම සාක්ෂි දෙනවා. ඒක තමයි සාක්ෂිය. ඒකෝට දන්නවා මම මැරිලා නැහැ. මට නිින්ද කියලා නැහැ. මට 80ක් නැහැ. ඉතින් ඒක විතරක්ම නඩත්තු කරන හිතන ඉවරයි. පුළුවන්තර වෙලා හිටියොත් පේන්න පටන් ගන්නවා. පොදියට තිබ්බ මීමැස්සෝ ටික ඇවිස්සලා වගේ. මීමැස්සෝ ඇවිද ඇවිද එක තැන කැරක් කැරක් කැරක් කැරක. ඉතින් ඒක නඩත්තු කරන දෙයක් නෑනේ. ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒක දිහාම බලන්න පුළුවන් නම් Tamanne තේරෙන පටන් අරගනි. මේක මේ මම සහ මම නොවෙනවයි කියලා සීමාවකුත් නැහැ. එතකොට මේ කට මේ බඩ මේ ඔළුව කියන එකත් මතක නැතිලා යනවා. ඔක්කොම කම්පන චංචල විතරයි. ඉතින් ඒක නඩත්තු කරනවා නම් ඒක ලොකු භාවනාව ගොඩාක් දියුණු අවස්ථාවක්. ඒක ASCII ආනාපාන හොයන්න යන්න ඕනකමකුත් නැහැ. ඒක ASCII කටබඩ හොයන්න යන්න ඕනකමකුත් නැහැ. ඒක ASCII ධාතු ගුණ හොයන්න යන්න ඕනකමකුත් නැහැ. ඒක ASCII හොඳ නරක හොයන්න යන්න ඕනකමකුත් නැහැ. හොයනකොට වෙන්නේ අරක මෙට්ටහි වෙනවා මේ ඇට්ටුණා වෙනවා. මේ තර්ක ඥාන දාන්න හදනවා මේ ස්වභාවික දෙයට. ඒ හේම යන්නයි. ඒ කම්පන චංචල වේගය බැලුවාම පරියන්කෙත් තියෙනවා සක්මනේත් තියෙනවා භාවනා කරත් තියෙනවා නෑදත් තියෙනවා ওই විලාසෙත් තියෙනවා අපි අර ඒකටම හිත දැම්මට පස්සේ තමයි ඒක හොඳට හ්ම් ගාලා විසිලා එන්නේ එහෙම නැති උනත් කොයි වෙලාවෙත් තියෙනවා ඒ නිසා අපි මේක පුරුදු කරගත්තට පස්සේ ඕනම ඉරියව්වක ඕනම වෙලාවක ඒකෙන් තමයි මැරෙලා නැති බව මම දැනගන්නේ. නිින්ද ගිහලා නැති බව දැනගන්න. ක්ලාන්ත වෙලා සීන තියලා නැති බව දැන නිසා ඒකම උත්තම දේ විදියට සලකන භාවනා කළොත් ඉරියව කොහේ වුණත් ඉරියව මොකක් වුණත් කොහේ හිටියත් ඒක තමයි අපේ මොකද්ද කියන්නේ කිට්ටුවන්තම නෑයා මුන්දම කල්යාණ මිත්‍යා ගමන තියෙන හැරමිටිය නිතරම ඒකත් එක්ක ඇසුර පවත්තන්න එතකොට හිත බොහොම කීකරුයි ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනා කරන අවස්ථාවේදී සක්මනට පැයක් විතර යනවා ඒ වෙලාවේ පැයක් විතර යන අවස්ථාවේ මේ මගේ වම් කකුල දකුණු කකුලට වැඩි චුට්ටක් කොට වාගේ මේකක් දැනෙනවා ආය ස්වාමීන් වහන්සේ නිකන් එකපාර වතුරක යනවා වාගේ දැනෙනවා මම ගෙදරින් ඉඳලා සක්මන් කරනකොට ඒ විදිය මේ අදත් එහෙමයි මම ඊපස් ස්වාමීන් වහන්සේ මේ මේ මට නිකන් පෑගිච්ච දේ ගන්න ඇලවි පෑගිලම යම්කිසි දෙයක් ඇලවිලා කකුලට එනවා වගේ දැනුණා. අදත් ඊට පස්සේ මං වැල්ලේ වැල්ලේ සක්මන් කරන තු පොඩ්ඩක් ඒක එහෙම තියෙන මොකද්ද බලන්න නිකන් දෙමෙන්ති පොලට ආවා ඒත් ස්වාමීන් වහන්සේ ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම දිගටම පවතිනවා. ඒකයි සක්මනේ තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තායි මේ ආනාපාන සතියේදී මේ ටිකක් එපා වෙන ගතියක් එනවා ස්වාමීන් වහන්සේ පැයක් පැය විනාඩි 10ක් විතර ගියපම හැම අවස්ථාවකදීම වෙලා මේ හැබැයි එයා හැම අවස්ථාවකදීම මට සිහිය සතිය කියන එක තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ආය මේ මට දැනගන්න දෙන එදිනෙන් එහාට තමයි ස්වාමීන් වහන්සේ මොකද කියලා මේ සක්මන ගැන පොඩ්ඩක් මට කියලා දෙන්න මම වහන්සේ කන්නා කරන්න ලැස්තියි ස්වාමීන්. නැති දෙකේදීම Tamanට මේ සිවුම් කරනු වැටෙන්නේ සතිය හොඳට තියෙන නිසානේ. නිසා අපි සතිය ඉස්සර කරගෙන යනවනම් කකුල කොට වුණහත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් කකුල මොනවාට ඇලවිලා තිබුණා ප්‍රශ්නයක් නැහැ. මේ හැම එකෙම වෙලා තියෙන උනන්දුව සතිය වීර්ය වැඩි වෙලා තියෙන එකනේ. ඉතින් ඒක නිසා අපිට මෙතන ඉස්සර කරගන්න තියෙන්නේ පේන දේවල් වල හොඳ නරක හරි වැරදි නෙවෙයි. මේ කොයි එක හරි දඩවීම කරන සතිය දිගට පවත්වන එකයි. පරියන්කේදී බැලුවත් අමෝර දේවල් සිද්ධ වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන් කොයි දේ සිද්ධ වුණත් අවදි භාවය පද්ධතියට උත්සන්න භාවය එළඹ සිටින ගතිය අප්‍රමාදේ වැඩි නම් කය ජීවිත පාවදී හරි කමන්නේ නැහැ ඒවා ඒක කැප කරලා හරි කමන්නේ සත්‍ය අඛණ්ඩව පවත්වාගෙන යන්නයි තියෙන්නේ. එතකොට අපිව බය කරන්න කාටවත් බෑ. මොකද බය කරන්න පුළුවන් මේ කය ලෙඩ කරනවා, මරනවා, කපනවා කරනවා කියලානේ. ඒ කය ජීවිත පිළිබඳ අපේක්ෂාවක් නැත්තම් භාවනා දිගට වැඩෙනවා. ඒ නිසා අපි මේ භාවනා නැතර කරලා මේ කයට තියෙන ආසාව නිසා. ඉතින් ඒක ස්වභාවික දෙයක් නේ. නිසා භාවනා මුලදීම පටන් අරගන්න කය පිළිබඳ තියෙන ආසාව, ජීවිතය පිළිබඳ තියෙන ආසාව මේ සුළු කාලෙදිම මතහරිනවා. එතකොට ඉදිරියට යන්න පුළුවන්. එතකොට ඒකාකාරීකම නිසා අර වගේ කම්මැලි ගතිය, නීරස ගති පහළ වෙනවා. ඒක ඉතින් පැයකට විතර පස්සේ පහළ වෙනවා නම් ඒක එච්චරම අස්වාභාවිකක් නෑ. ඉතින් විනාඩි 20ක් වගේ ඇතුළත පහළ වෙනවා නම් අස්වාභාවිකයි. ටිකක් ගලා ගියාට පස්සේ ඒක පහළ වෙන එක හරි. එතකොට ඒක දැනගන්න ඕනේ. ඒක එක සැරේ පහළ වෙන්නේ නෑ. ටිකෙන් ටික පහළ වෙන්නේ. අන්නේ පහළ වෙන වෙලාවේදී මේ නැති පිච්ච එකක් දැන් එනවා. එතකොට කරගෙන හිල් කරගෙන හිටපු අරමුණ තල්ලු වෙනවනේ පැත්තකට. අන්නේ බව තමයි දන්නේ සතිය නිසානේ. අරක මේකට මාරු වෙන එක. ඒ සතියම මුල් කරගෙන සතියම අගය කරගෙන ගමන යන්න පටන් අරගත්තොත් සතිය කවදාකවත් ඒ වගේ නීරසකමකට ඉඩ තියන්නේ නැහැ. කම්මැලිකමකට ඉඩ තියන්නේ නැහැ. නින්දට ඉඩ තියන්නේත් නැහැ. ඒ නිසා සතියේ තියෙන උනන්දු වැඩි කරන්න වැඩි කරන්න මේ නිදිමත හරහා කම්මැලිකම හරහා ඒකාකාරීකම හරහා යන්න පුළුවන් මේක අන්තිම වෙනකොට තීන්දුව කරනවා මේ ඒකාකාරීකමට තමයි හුදෙකලාව කියන්නේ කියලා. මේ ඒකාකාරීකමට තමයි සම්පත්‍තිකර අවස්ථාව කියන්නේ. මේකට තමයි පිරිච්ච ගතිය කියන්නේ. ඉතින් ඒකට අපේ හිත කැමති නැහැ. අපේ හිතට ඕනේ කෙලස්. අපේ හිතට ඕනේ මොනවා හරි අවුලක්. අවුල නැතිලා විවේක වෙනකොටම ආයිත් හරිය පාළුයි හරිය නීරසයි කියලා ඒකට අකුල් හෙලනවා. හරියට ඒක ගැන සෞඛ්‍ය සම්පන්නව බැලුවොත් මේක තමයි අපි හොයන්නේ. මේක තමයි අපි කියන්නේ විවේකී. මේක තමයි අපි කියන්නේ කෙලෙස් නැති තැන. නමුත් අපි ඒකට වෛර කරගෙනයි මේ ස්වභාවික මනස දුවන්නේ. ඒ නිසා සත්‍යය ධර්මයට එනකොට අපිට තියෙන එකම බාධාව තමයි ඒක රස නැහැ. රස තියෙන හැම එකෙම තියෙන ගුණය තමයි සංසාරයක් දෙනවා. අනිවාර්යයෙන්ම ඒක තණ්හාව. ඒක සංසාරයක් ලබලා තියෙයි. අපි මේ සංසාරේ දෝන කරන්නේ නිවන දෝන කරන්නේ කියන එක හැම මොහොතෙම තීන්දුව කරනවා. අපි හැම වෙලාවෙම මේ ආස දේවල් පිටිපස්සේ තණ්හා දේවල් පිටිපස්සේ යන්න යන්න යන්න තණ්හා සංසාරේ තමයි වැඩේ. නීරසකම එනකොට මතක තියාගන්න ඕන නිවන එන්න හදන්නේ. පිළිච්ච ගතිය එන්න හදන්නේ. හුදේකලා වෙන්න හදන්නේ. ඉතින් ඒකට උණුතරයක් කරලා භාවනා ජීවනක් ලබන්න බෑ. ඒකට සාදර වෙන්න නම් ලෑස් වෙලා යන්න. නැසිලා කියලා බලපුවම ඔයකේ තියෙන පැංගිරි ගතිය නෙවෙයි දකින්නේ. ඒකේ මිහිරි ගතියක් තියෙනවා. ඒ වෙලාවට අපිට කෙලෙස් නැහැ. වෙන බාධා මොකක්වත් නැහැ. ඉන්නේ ප්‍රතිපදාව බව හොඳටම දන්නවා. නමුත් මේක කම්මැලිකමක්. බය අඩු ගතියක්, නෝන්ජල් ගතියක්, එපා වෙන ගතියකින් අපි සංසාරේ මෙතෙක්ල් කොච්චර නිවනට අකුල් ඉලන්නද? දැන් අපි දැනගෙන ගියෝ ගියාම අපි හිතින් අකුල් හෙලීම නතර වෙනවා. ඒකයි සබ්බපාපස්සා කරනම් කියලා කියන්නේ. අපි මෙතෙක් කරන්නේම නිවන එන්නකොටම උණු වතුරක් කරනවා. ඒකට අකුල් හෙලනවා. ඒකට ද්වේෂ කරනවා. ඒ ඉතින් ඒ නිසා නිවන ඇවිල්ලා මුසුප් වෙලා පහු යනවා. ප්‍රතිපදාව හරිනම් අනිවාර්යයෙන්ම එනවා. එන හැම වෙලාවෙම අපි උණු වතුරක් කරනවා. දොර වහනවා. අකුල් හෙලනවා. ඉතින් නිවන අඬ අඬ පිටිපස්සෙන් පිටිපස්සට යනවා. මුසුප්පුව පිටිපස්සට යනවා. අපේ තියෙන මේ තකතිරුකම නිසා, මෝඩකම නිසා, තණ්හාව නිසා ලෑස්තිලා යෑමෙන් කරන්න දන්නේ එනකොට බාධා කරන්න දෙන්නම නියගෙට ගෙනවා. එතකොට ඉන්නේ එක හුදකලාවක් විදියට, විවේකයක් විදියට. දැන් පේන්නේ කම්මැලිකම, නීරසකමක් විදියට. වචන මාරුවක් විතරයි සිද්ධ වෙන්නේ. දැයි අපේ වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල સમાપ્ત කරනවා. අපි මෙතනින්ලා 3 දක්වා වෙලාව දැන් දෙකට 10යි 3 දක්වා වෙලාව සක්මනකට ගත කරලා තුනට එකතු වෙනවා සාමූහික භාවනාවකට. ඒ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ කාලය સમાપ્ત වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.